මේ සත්ව දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගේ ගුණ අටක් පිළිබඳව කරන ලද ප්‍රකාශනය. මේ මහා ගෝවින්ද සූත්‍රයේ එවිට එක්තරා දේවතාවෙක් ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළා මේ බුදුරජාණන් වහන්සේගේ ಗುಣ අහලා විදුකාණෙනි මේ විදිහේ සම්‍යක් සම්බුදුවරයන් වහන්සේලා සතර නමක් ලෝකෙහි ඉපදුනේ නම් කොයිතරම් මැනවිද තවත් කෙනෙක් කියවා හතර දෙනෙක් කෙසේ වෙතත් තුන් දෙනෙක් තවත් කෙනෙක් කියවා තුන් දෙනෙක් කෙසේ වෙතත් දෙදෙනෙක්වත් ඊළඟට සක්‍රදේවීන්ටයා ඒ අවස්ථාවේදී කීවා එවං උත්තේ භන්තේ සක්කෝ දේවාන මින්දු දේවේ තාවතින්සේ ඒතද රෝච අට්ඨානං කෝ ඒතම් මාරිතා අමරකාසෝ යම් ඒකිච්ඡා ලෝකධාපියා ගේ අරහන්තු සම්මා සම්බුද්ධා අකුබ්බං අචරිමං උපජ්ජයුන් මේතං ථානං විජ්ජති දැන් ඒ බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන කාරණය. ඒ සම්‍යක් සම්බුදුරයන් වහන්සේලා දෙනම එකවර අපුබ්බං අචරිමන් කියන්නේ අපුබ්බං කියන්නේ කලිනුත් නොව අචරිමන් කියන්නේ පසුවත් නොව. ඒ කියන්නේ එකවර එක අවස්ථාවේදීම පහළවන්නේ උපදින්නේ කියන එකට කාරණයක් නැත්තේ. මේකන් සාමි විජ්ජති. අහෝගත මාරිතාසෝ භගවා අප්පා බාබු ඒ නිසා ලෝකෙහි පහළවන්නේ එකවරකට එක සම්‍යක් සම්බුදුවරයන් වහන්සේ නමක් පමණයි. එබැවින් ඒ වැඩ සිටින උන්වහන්සේ අප්පා බාධු අප්පා තංකෝ දීඝ චිරන් දීඝ මධ්‍යානං කිට්ඨෙය. උන්වහන්සේ ලෙඩ නැතිව බොහෝ කලක් ලෝකෙහි වාසය කරන්න අන්න එයයි හොඳ කිත්තේ තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකාම් සම්පාය හිතාය සුඛාය දේවමස්සා එවිට ඒ බුදුරජාණන් වහන්සේ ලොව වැඩ සිටින තාක්කල් උන්වහන්සේ බොහෝ දෙනාගේ හිත පිණිස සැප පිණිස ඒ ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් යුතුව ලෝකයාට අර්ථය හිත දෙවි මිනිසුන්ට අර්ථයේ විශේෂ අපේ සඳහා උන්වහන්සේ වාර්තා කරනත් එක්ක අතකෝ භන්තේ යේනත්තේන දේවාතාවසින් සා සුධම්මායන් සභායන් සම්නිසින්නා හුන්ති සම්නිපතිතා තං අත්තං චින්තයිත්වා තං අත්තං මන්තයිත්වා වුත්ත වචනාපි තං චත්තාරෝ මහරජාණු තස්මින් අත්තේ හුන්ති සච්ඡාන්තිච්ච වචනාපිතං කත්තාරෝ මහා රාජාණන් ස්මින් අත්තේ හොන්ති සකි සකේසු ආපිනේසු පිතා අවිපක්කන් ඉතින් ඒ දේව සභාවේ ඔවුන් රැස්වන් දෙවිවරු යම්කිසි කාරණයක් සඳහා මේ කාරණය කුමක්ද කියලා මෙතන දක්වන්නේ නැහැ ඒ රැසූයේ යම් කරුණක් සඳහා නම් ඒ කාරණය සාකච්ඡා කරලා අදහස් වමාරු කරගෙන ඒ ඒ ඔතනින් විසිර යන්නේ නැතිව ඒ සතරවරම් රජවරු අනිකුත් දෙවිවරු කියන හැමදෙනම ඔවුන්ගේ ආසන වලටම වෙලා සිටියා. තත්මින් අපේ හොන්ති සකේ සකේ ඔවුන්ට තවත් කාරණයක් තියෙනවා. මොකද මේ රැස්වුණු කාරණය ඊට පස්සේ කියගෙන එක ඒ කාරණයක් එක කරුණක් වුණට මේ දිව්‍ය ස්වභාවයේ රැස්වන්නට ඒ තමයි ඔවුන් බණ අසන්නට සූදානම් වන අවස්ථාව. යේ උත්ත වාක්‍ය රාජානෝ පටිග්ගයිහාන ශාසනි නිප්පසම්න මනා සංසා සංසු සම්ඥා සම්ඥාසනේ ඒ ඔවුන් ඔවුන්ගේ ආසන වෙලාවටම වෙලා සිටි බවයි කියන්නේ. අතකෝ භන්තේ උත්තරාය දිසාය උලාරෝ ආලෝකෝ සංජායි සුවිත උතුරු දෙසෙන් බොහොම උදාර බොහොම උසස් බොහොම අලංකාර විශාල ආලෝකයක් පහළ වෙනවා එළියක් ඇති ඕභාසෝ පාතුරාකෝසි අතික්කම්මේව දේවානං දේවානුභාවක් ඒ දෙවිවරුන්ගේ තිබෙන ආලෝකයක් ඒ ඔවුන්ගේ ආලෝකය පරේන ඔවුන්ගේ ආලෝකය යට කරමින් ඊට වඩා උසස් ආලෝකයක් ඒ උතුරු දිශාවෙන් පහළ අතකෝ භන්තේ සක්කෝ දේවාමනින්දෝ දේවේ සාවතිංසේ ආනන්දති යථාකෝ මාරිතා නිත්තානි දිස්සන්ති උලාරෝ ආලෝකෝ සංජායති ඕභාසෝ පාතු භවති භක්මා පාතු භවිස්සති භක්මනෝ හේතං කුබ්බ නිමිත්තං පාතු භාවාය යදිදං ආලෝකෝ සංජායති ඕභාසෝ පාතු භවති නිදුකාමනී යම් නිමිත්තක් දක්නා ලැබේද මාරිසා නිමිත්තානි දිස්සන්ති නිමිත්තානි කියලා බහුවචනයෙන් කියන්නේ නිමිතින් දක්නා ලැබේ දකින්නට තියෙන උලාරෝ ආලෝකෝ සංජායති බොම උසස් ආලෝකයක් සංජායති කියන්නේ හැඳින ගන්නට පුළුවන් ඒ ඕභාසෝ පාතු භවති ඕභාසෝ කියති ආලෝකයටමයි පහළ වෙයි භ්‍රක්‍මා පාතු භවිස්සති. දැන් ආලෝකයයි මේ පහළවන්නේ. පාතු භවති. ඒ ආලෝකය දැන් පහළ වෙනවා. ඒක යම කැටිවීමට පූර්ව නිමිත්තක්. කලින් ඒක ආලෝකයේ පහළවන්නේ යම් අවස්ථාවකද ඊට පසුව සිදුවෙන දෙයක් තියෙනවා. ඒකයි පෙන්වන්නේ මෙතන බ්‍රහ්මා පාතු භවිස්සති. බ්‍රහ්මයා පහළ යොමු ඇත. ඒ කියන්නේ ධර්මයා මෙහි එනි ඇත කියන්නේ. ධර්මා පාතු භවිෂ්‍යති. ධර්මනෝ හේතං කුබ්බ නිමිත්තං පාතු භාවාය. ධර්මයා මේ තැනට පැමිණෙන බවට පූර්ව නිමිත්තක් ලකුණක් තමයි මේ ආලෝකයේ ඇතිවීම. යදිදං ආලෝකෝ සංජායති ඕභාසෝ පාතු භාවති. ඒ මොකද ඒ දෙවිවරුන්ට දෙවිවරුන්ගේ ඇස් බොහෝම තියුණු ඇස් වුණට බොහෝ මේ අපි අඳුරුයි කියා කලකන තැන් වල තිබෙන දේ වුණට පෙනෙනවා. සමහර දෙයක් ඒ කියන්නේ වුණට විනිවිද දකින්නට පුළුවන් කම තිබෙනවා. දැන් අපි ගයක් තුලට වැඩි දොරගුළුලා සිටියට ඒ දෙවියෙකුට අපව බලන්නට බැරි නෑ. ඔවුන්ට මේ විනිවිද දක්නට පුළුවන්කම තිබෙනවා. ඒ දිවස්ස ඒ බඳු එකක් ඒ නිසානේ දැන් ඉබඳු නුවණකුත් උපදවා ගත හැකි නෙමෙයි. දැන් මිනිසුන් වන අපට ඒ දිවස්ස කියන එක උපදවා ගන්නවා. ඒ දිවස්ස උපදවා ගත්තොත් දිවසින් දකින්නට පුළුවන් වෙන අයට වැසී තිබෙන දේවලු. ඒ දිවස්. දැන් දෙවිවරුන්ට එහෙම දිවසක් තියෙනවා. දිවසක් තියෙනවා. ඒ නිසායි ඒ දුරතෝකි පස්සම්ති ආසන්නාපින දිස්සන්ති යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළානේ ඔය පාප කර්ම පව්කම් කිරීම කෙනෙක් සැඟවි කළාම ඒ ඒක පිළිබඳ රහසක් නැත මත් නිසාද ඒ බොහොම දුර තිබෙන දේවල් දකින්නට පුළුවන් අයද ලෝකෙහි සිටිනවා ඔවුන් දුර සිටද අපව දකිනවා ඒ දුරතෝපි පස්සම්ති එහෙත් අපට ඔවුන් ළඟට ආවත් පෙගෙන්නේ නැහැ. ආසන්නාපින දිස්සන්ති අපේ ළඟ සිටියත් ඔවුන්ව අපට පෙනෙන්නේ නැහැ කියලා. දැන් ඒ වගේනේ දෙවිවරුයි කියන පිරිස ඔවුන්ට උවමනා නම් අප ඉන්න තැන්වලට එත් හැකියි. ඒ බොහෝ විට ඔවුන් එහෙම එනවා නම් අපට දක්නට පුළුවන් වෙන පරිදි එනවා නම් ඔවුන් යම්කිසි ශරීරයක් මවාගෙන යම්කිසි වේශයක් මවාගෙන ඔවුන්ට මේ ශක්තිය තියෙන විදිය ඔවුන්ට ලැබුණු පුණ්‍ය irdiya දින නිසා ලැබුණ එක. දැන් දෙවිවරුන්ට අපට මෙන් යම් තැනකට යා ගන්නට ඔය වාහන ආදී වැනි දෙයක් වුණා නැහැ. ඔවුන්ට යම් තැනකට යන්නට ඕනේ කියලා අදහස් කළ පවණින් ඒ තැනට යන්නට පුළුවන්. ඉතින් මේ විදිහේ ඒ ඔවුන්ගේ කර්මයෙන් ලක් ඒක කර්ම irdiya. ඒ දැන් මේ බ්‍රහ්මයෝ දෙවියෙකු දේවත්වයට පැමිණීමට සිදු කරන කුසල් මේ කාමාවචර කුසල්. කාමාවචර කුසල් දන් දීම, සිල් රැකීම ආදී වශයෙන් කරන කාමාවචර කුසල් තිබෙනවානේ. ඒ කාමාවචර කුසලයෝ දේවත්වයටද පමුණුවන. දැන් ඒ කාමාවචර කුසල් දේවත්වයට පමුණුවන කාමාවචර කුසලය මනුෂ්‍යත්වයට පමුණවන කාමාවචර කුසලයට වඩා බලපත්පන්නයි. සමහරෙක් හිතනවා මේ මිනිසෙක් වීමේ කුසලය දෙවියෙක් වීමේ කුසලයට වඩා බලයක්වත් නැහැ. දෙවියෙක් වීමේ කුසලය බලවත් එකක්. බලවත් එකක්. ඒ නිසා මිනිසෙකුට තිබෙන කරදර දෙවියෙකුට නැහැ. දෙවියා තමන්ගේ පුණ්‍ය ශක්තිය හිතු කොටගෙන ඔහුගේ ආහාර පාන ආදී ඒවා ලබා ගැනීම සඳහා තරම් වෙහසකටපත් වෙන කෙනෙක් නෙවෙයි. මිනිසා කියන තැනත්තා මිනිසාගේ ජීවිතය පින නිසාම පවත්වාගෙන යන්නට පුළුවන් ජීවිතයක් නෙවෙයි. ඒ නිසා තමයි අපිට පිනක් ඕන. නමුත් ඒ වගේම වුණා කරන අපගේ උත්සාහය. උත්ථාන කලූප ජීවි කියලා උත්ථාන කලූප ජීවි. අපි උත්සාහ කරනවා. වෑ වීර්ය කරන්නට ඒ ඒ දේ ඇති කර ගන්නට නිකදවා ගන්නට උත්සාහ කරා. දැන් දෙවියාට දැන් අපිට කෑම උගමනා වුණොත් අපි කෑම හදාගන්නවා. දෙවියාට කෑම උගමනා වුණාම හදාගන්නට ඕන නැහැ. හිතුණු හැටි උට ආහාර ලැබෙනවා. ඒක උත්සාහන කලෝපජීවි නෙමෙයි එතන පුණ්‍ය කලෝපජීවි. අන්න ඒ විදිහේ දැන් මෙහෙම කියන විට සමහර විට හිතා ගන්නටත් බෑ සමහර විට හිතෙන්නට පුළුවන් මේක නිකන් දේව කතාවක් තමයි කියන්නේ. නිකන් බොරුවක් කියලා අසත්‍යයක් කියලා හිතෙන්නට පුළුවන් නෑ. එහෙම නෙමෙයි බුදුරජාණන් වහන්සේම වදාරනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ මිනිසුන් අතර ඊටාම විසස් සැපේ විඳින්නා හැටියට දක්වන්නේ චක්‍රවර්ති රජතුමා. චක්‍රවර්ති රජතුමා. මේ චක්‍රවර්ති රජතුමාට පහළ වෙන සප්ත රත්නයක් තියෙනවා. තමන්ගේ ඒ චක්‍රරත්නානුභාවයෙන් ඕනෑම තැනකට තමන්ගේ පිරිසත් සමග ඕනෑම තැනකට යන්නට පුළුවන්. එහෙම චක්‍රරත්නයක් ගැන. ඒ එහෙම මිනිසුන් අතර ඉතාම උසස් සැපේ විඳින චක්‍රවර්ති රජතුමාගේ ඒ සැපය දෙවියෙකුගේ නාම ගෝත්‍ර වශයෙන් ප්‍රසිද්ධ නැති ඒ කියන්නේ සත්ව දේවේන්ද්‍රයාය සම්පුෂ්ප දෙවියාය ආදි වශයෙන් නාම ගෝත්‍ර වශයෙන් ප්‍රසිද්ධ දෙවිවරු ඉන්නවනේ. ඒ හැර නම් ගෝත්‍ර වශයෙන් ප්‍රසිද්ධයක් නැති තන් අර දැන් අය මේ අඤ්‍යතරා දේවතා කියලා එන්නේ ඈ අඤ්‍යතරා දේවතා මේ මංගල සූත්‍රයේ දේශනා කිරීමේදී ඉදිරියට ඔහු නාම ගෝත්‍ර වශයෙන් ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙයි එක්තරා දේවතාවෙක්. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාරනවානේ සතර දේවේන්ද්‍රයයි කියන්නේ. නෑ අඤ්‍යතරා. දැන් එහෙම දේවතාවෙක් දෙවියෙක් වේද විඳින සැපය. හා ඒ මිනිසයන් අතර උසස්ම සැපේ විඳින චක්‍රවර්ති රජතුමාගේ සැපය. කියන මේ දෙක සසඳන විට චක්‍රවර්ති රජතුමාගේ සැපය දිලිඳුයි කියලා දක්වනවා. කපනා කියලා. කපන කියලා කියන්නේ කෘපණයාගේ කියන්නේ දිලිඳක්. දිලිඳ. එතකොට දිලිඳෙච්ච දුප්පතෙච්ච නැත්නම් දුප්පත් එකක් කියන්නේ. සත්‍ය මේ මේ සාමාන්‍ය දෙවියෙකුගේ ඒ දිව්‍ය සම්පත්තිය චක්‍රවර්ති රජතුමාගේ සම්පත්තිය හා සුසඳන විට අර දෙවියා විඳින සැපය උසස් එකක්. උසස් එක. ඒකයි දක්වන්නේ. අපනාකේ. අනේ ඉතින් එහෙම මේ දෙවිවරු බ්‍රහ්මයෝ කියන්නේ ඊටත් වඩා උසස් පිරිස. ඉතින් බ්‍රහ්මයාගේ සැපය ඒ මේ කාම සැපේම නෙවෙයි. දෙවියාගේ තිබෙන්නේ කාම සැපනේ. පස්සේ බුලියන් අතරන් මේ මේ සාසනික ප්‍රතිපත්ති පුරා දෙවිවන දේවත්වයට පැමිණෙන දෙවිවරු අන්‍ය දෙවිවරුන්ට වඩා මේ කරුණු 10කින් උසස් තැන භජනය කරනවා කියන එක බුදුරජාණන් වහන්සේම දක්වලා. ඒ මුල් කරුණු පහ ඇටියට දක්වන්නේ දිව්‍යමය වර්ණේ දිව්‍යමය මේ ආයුෂේ දිව්‍යමය යසසින් දිව්‍යමය අධිපතිකම බලය කියන කරුණු පහ. අනිත් ඒ කරුණු පහ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. කියන මේ පහ. ඒ 10 මේ මේ ශාසනයේ පිළිවෙත් පුරා ඒ පිළිවෙත් පුරා ලබන්නට බලාපොරොත්තු වුණ ඒ උසස් ඵල මේ ජීවිතයේදී ලබා ගන්නට බැරි කෙනෙක් මින් සැර දෙවියන් අතර උපන්නම ඒ දෙවියා අර කියන ලද කරුණ 10 අනිත් දෙවියන්ට වඩා ඉහළ තැනක් භජනය කරනවා ඉහළ තැන ඒ මොකද ඒ ඒයින් දක්වන්නේම පිනෙන් ලබා දෙන දේ පිනේ තිබෙන මේ බලවත් සාසනික පුණ්‍ය කර්මය මේ අසාසනික පුණ්‍ය කර්මයකට වඩා බලවත්. ඒ මොකද සාසනික පිනේ කියන එක මේ ශාසනයෙහි කවදාවත් නැත්නම් අබුද්ධෝත්පාද කාලයක නොලැබෙන රත්නත්‍රයක් තිබෙනවා. රත්නත්‍රය. ඒ රත්නත්‍රයේ සමහර ඒතරම් සැලකිල්ලට නොගත්තන් මේ රත්නත්‍රයේ නිසා අප කරන හැම පිනක්ම විශේෂ දෙයක්. ඒ විශේෂකරණයක තමයි රත්නත්‍රය. ඒ රත්නත්‍රය පිහිට කරගෙන සරණ කැපෙන. මේ රත්නත්‍රයේ කුමක් සඳහාද? නිවන සඳහා. එතකොට නිවන් දැකීමේ බලාපොරොත්තුවක් තිබෙනවා අපට. අපේ එක පරමාර්ථයක් එය. ඒ සමහර විටක එහෙම පරමාර්ථ කරගෙන කරන පින් තිබෙනවා. ඒ පින උසස් පිනක්. ඒ ඒ කිනට සමාන කොට දක්වන්නට බෑ. ඒ අසාසනික වෙන ආගමිකයන් කරන පින්කම්. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ ඒවා බොහොම ලස්සනට දේශනා කරලා තියෙනවා. ඒ තමන් වහන්සේම මොකද අර මේ දුන්න දානයක් ගැන කියන්නේ වේලාම. වේලාම කියන භාග්මනේ කුවසේ නිපද දන් දුන්නා. අවුරුදු ගණනක් පැල් බැඳගෙන දන් නදිනපත. නමුත් ඒ දාණය පිළිබඳව උන්වහන්සේව වදාරනවා එක් සෝවාන් පුද්ගලයෙකුට දුන්නා නම් ඊට වඩා බොහෝම ඉහළයි. වෙනකත් තබා පිසරණ ගත උපාසකයෙකුට දුන්නා. අර ඒසා දීර්ඝ කාලයක් දුන්න දාණයට වඩා ආනිසංස ඒ හේතු කොට දෙන ලබනවා. එහෙම දැක්කේ. ඒ මොකද මේ රත්නත්‍රය බොහෝම විරල දෙයක් ලෝකෙහි. ඒ රත්නත්‍රය සරණ කරගත්ත යමෙක් වෙනම් ඒ තැනස්ථා අනිත් කෙනෙකුට වඩා උසස් තැනක සිටින. ඒ රත්නත්‍රයේ පිහිටීම පිටින්ම ලබාගත්තා නුණ. ඒ රත්නත්‍රයේ පිහිට ලබාගත්තා යයි කියන්නට පිළිෙන්නේ කාටද? සෝවානාදි මාර්ගඵලයන්ට කැමිනිය අයට. එයයි ඒකේච බුද්ධං සරණං ගතාසේ මෙතේ ගමිසාන්ති අපාය පහාය මානුසං දේහං දේවකායන් පරිපූර්ණස්සන්ති එහෙම එන්නේ යේකේචි බුද්ධං සරණං ගතාස ඒ වගේමයි ධම්මං සරණං ගතාස සංඝං සරණං ගතාස කියලා එනවා ඒ ධාත තුන යමකේ බුද්ධ ධර්ම සංඝ කියන රත්නත්‍රය සරණේ ගියේ වේද බුද්ධං සරණං ගතාස මෙතේ ගමිසාන්ති අපාය ඔව්හු අපායට නොයන්නාහුය අපායට නොයන් ආදී. එනකොට අපායට යන බව නැති කළා. ඒ සරණය සිදු කරගත් හේතුවෙන් ඒ ලෝකෝත්තර සරණාගමනය. ඒ ලෝකෝත්තර සරණාගමනය ලබාගන්නේ සෝවාන් මාර්ගයට පැමිණීමෙන්. මෙතේ ගමිස්සන්ති අපාය පාහාය මානුසං දේශ මේ මිනිස් කය අත්හැරලා දේව කායම් පරිපූර්ණස්සම් දිව්‍ය කය පුරවා ඒ කියන්නේ දිව්‍ය භවට දිවි භවට පැමිණෙනවා. දැන් අන එහෙම රත්නත්‍රයේ පිළිබඳව තිබෙන ඒ ගුණය උසස්කම ඒ හැම විටම සලකන්නට වටිනවා. ඉතින් මේ භ්‍රමයේ කුවන්නේ ධ්‍යාන උපදවාගෙන ධ්‍යාන උපදවාගෙන භ්‍රම ලෝකයේ උපදිනවා. ඒ භ්‍රම ලෝකයේ උපන් භ්‍රමයෙකුගේ ශරීරය දෙවියෙකුගේ ශරීරයට වඩා සූක්ෂම ශරීරයක්. සූක්ෂම. ඒ නිසා දෙවියාගේ ශරීරය අපට නොපෙනෙන්නේ ඒ අපේ ඇසින් දැක ගන්නට පුළුවන් තරමේ ගොරෝසු ශරීරයක් නොවන නිසා. ඒ වගේ දෙවියෙකුගේ ඇසින් බ්‍රහ්මයෙකුගේ ශරීරය දකින්නට බෑ. ඒ තරම් සිත්. දෙවියෙකු දෙවියන් සිටින තැනට බ්‍රහ්මයේ පැමිණෙන බව දෙවිවරු දැනගන්නේ මේ ආලෝකයෙන්. ඒකයි ඔහු කියන්නේ සකදේවේන්ද්‍රයන් කියනවා බ්‍රහ්මා පාතු භවිස්සති. බ්‍රහ්මනෝ හේතං කුබ්බ නිමිත්තං පාතු භාවාය. මේ ආලෝකයේ ඇතිවීම බ්‍රහ්මයා මේ ස්ථානයට පැමිණෙන බවට පූර්ව නිමිත්තය. යදිදන් ආලෝකෝ සංජායති ඕභාසෝ පාප්ප. යථා නිත්තා විස්සන්ති භක්මා පාපු භවිස්සති භක්මනෝ හේතං නිනිත්තං ඕභාසෝ විපුලෝ හෝති. විපුලෝ මහා. අර ඒ කාරණේම ඒ කීවේ. ඊළඟට එනවා සනන් කුමාර කතාව. මේ සනන් කුමාර කියන්නේ සමහර තැන්වල සනත් කුමාර කියලා කියනවා. ඒ භක්ම. ඒ භක්ම අත්මා මේ දෙවිවරුන්ට බණ කියන්නට එන්නේ. දැන් ඒ අතකෝ භගවා දේවා තාවකින් අතකෝ භන්තේ දේවා තාවකින් සා යථා සකේසු ආසනේසු නිදීසු එකල්හි ස්වාමීනි ඒ කෞතුසා වේ දෙවිවරු යථා සකේසු ආසනේසු නිදීසු සම්සේ තමන්ගේ තම තමන්ගේ ආසනවල ඉඳගෙන ඕභාස මේතං ඤස්සාන යම් විපාකෝ භවිෂ්‍යති සත්‍චිකත්වාව නම් ගමිස්සාම ඕභාසය ආලෝකය ඕභාසං ඒතං ඤස්සාන මේ ඇතිවන්නා වූ ආලෝකය නම් දමිමු දැන් ඒක පේන එකක් නේ ඤස්සාම යම් විපාකෝ භවිෂ්‍යති දැන් ඒ ඕභාසය කියන ආලෝකය ඇතිවීම නිසා යම් ප්‍රතිඵලයක් සිදු වෙයි. ඒකයි මේ විපාකෝ කිව්වේ එතන. යමක් මේක හේතුවක්. ආලෝකය හේතු වශයෙන් ගත්තම ඒකේ ඵලයක් ලැබෙයි. යම් විපාකෝ භවිෂ්‍යති. මේ නිසා ඇතිවන යම් ඵලයක් වන්නා වන්නේය භවිෂ්‍යති. සච්චිකත්වව නම් ගවිස්සාම ඒක කුමක්දයි කියලා දැනගෙනම මෙතනින් ඉවත්ව යන්නේ. ඒකයි සත්‍ය කත්වාව නම් ගන්තා. එය දැනගෙනම මෙතනින් ගන්නෙමු කියලා ඒ අය ඔවුන්ගේ අසුන් වලටම වෙලා සිටියා. චත්තාරෝපි මහරජාණෝ යත සකේතු ආසනයේ සිටින්දී ඒ සතර මහා රජවරු එහෙමනි කියලා ඒගොල්ලන්ගේ අසුන් වලට වෙලා සිටියා. ඉදන් කුත්වා දේවා තාවතින් සා ඒකග්ගා සමාපජ්ජික්සු යත් ඊළඟට මේ අසන්නට ලැබුණු අනිකුත් සෞතුසාගත දෙවිවරු හැමදෙනාම එකගව ඕභාසමේ තඤ්ඤස්සාම යං විපාකෝ භවිෂ්‍යති සත්‍යකත්වාරමං ගමිස්සාමා යා ආලෝකයක් තේ දැනගන්නට තිබෙනවා. ඒකේ යම් ඵලයක් නම් වේවි. ඒක දැනගෙනම මෙතනින් යනවා කියලා තමන්ගේ අසුන් වලට වෙලා සිටියා. යදා භන්තේ භක්මා සනං කුමාරෝ දේවානං පාවතිංසානං පස්භවති ඕලාරිකං අත්ථභාවං අමිත් අබිනින්නිත්වා පාපු භව. ස්වාමීනි යම් අවස්ථාවකදී ඒ සනත් කුමාර භක්ම රාජයා දෙවියන් අතරට පැමිණෙන්නේ නම් ඒ පැමිණෙන විට ඔහු ඖදාරික ආත්ම භාවයක්. ඒ කියන්නේ දිවිවරුන්ට පෙනෙන්නට මේ ශරීරයත් මවාගෙනයි එතනට එන්නේ. යෝකෝ කම්පන භන්තේ භක්මනෝ සකතිවන්නා වන්නෝ අනබි සම්භවනීයෝසෝ දේවානං තාවතින් සාන චක්කුපතස් යෝකෝ භන්තේ ධක්මනෝ පකතිවන් ස්වාමීනි භ්‍රමයාගේ යම් ප්‍රකෘති වර්ණයක් තියෙනවා ප්‍රකෘති වර්ණය කියන්නේ ඔහුටම ආයත් ඔහුගේම ශරීර වර්ණය වේනම් එතන ඔහුගේ ප්‍රකෘති ශරීරයේ වේනම් අනදි සම්භවනීයෝ සෝ දේවානං තාවතිංසානං චක්කුපතස් පෞත්සාගති දෙවිවරුන්ගේ ඇහැට ඒ රූපය නොපෙනෙන එකකි ඒක තේන්නේ නැහැ. අනබි සම්භවනීයෝ කියේ ඒකයි. ඒකෙන් දැනගන්නට බෑ. අනිබි සම්භවනීයෝ සෝ දේවානම් තාවතිංසානම් චක්කුපතස් යදා භන්තේ භක්මා සමන් කුමාරෝ දේවානම් තාවතිංසානම් පාතු භවති සෝ අඤ්ඤේ දේවේ අතිරෝචති වන්නේන චේව යස්සා ස්වාමීන් වහන්සේ අවස්ථාවකදී ඒ සනන් කුමාර භක්මයා දෙවියන් අතරට කෞතුසාගත පැමිණෙන්නේද ඒ අවස්ථාවේදී එතන අනිත් දෙවිවරු සියලු දෙනගේම ශරීර වර්ණය අභිභව බබලන ශරීරයක් ඇතිව පැමිණේ අතිරෝචති වන්නේන සේව යසතා සේයතාපි බන්තේ සෝ වන්නෝ විග්ගහෝ මානුසං විග්ගහං අතිරෝචති ඒවමේව කෝ භන්තේ යදා භක්මා සමන් කුමාරෝ දේවානං පාවතිංකානං පාතු භවති සෝ අඤ්ඤේ දේවේ අතිරෝචති වම්මේන චේව යසුකාච්ච යදා භන්තේ භක්මා සමන් කුමාරෝ දේවානං පාවතිංකානං පාතු භවති නතස්සං පරිසායං කෝචි දේවෝ අභිවාදේතිවා පච්චුත්තේතිවා ආසනේනවා නිමන්ති නතත්තං පරිපායන් කෝචි දේවෝ අභිවාදේතිවා පච්චුත්තේතිවා ආසනේනවා නිමන්ති සබ්බේව තුනී භූතා පංජලිකා පල්ලංකේන විසීදಂತಿ යක්ෂදානි දේවස්ස පල්ලංකං චිත්තති ධර්මාසනං කුමාරෝ සත්‍ය දේවස්ස පල්ලංකේ විසීදිසෝ ඒ සනන් කුමාර ධර්මයා දෙවියන් අතරට පැමිණෙන විට ඒ දිව්‍ය පිරිසෙහි කිසි දෙවියෙක් ඒ සනන් කුමාරයන්ට නත්ත්‍යං පරිසායන් කෝචි දේවෝ අභිවාදේති වනින්නේ නැහැ. සච්චිත්තේතිව. ඒ ඉදිරියට නැත්නම් ආසනයේ නැගිටීම. නැගිටීමද කරන්නේ නැහැ. ආසනේනවා නිමන්තේති. මේ ආසනය පිළිගන්නේ කියලා එහෙම අසුන් දීමකුත් කරන්නේ නැහැ. සබ්බෝ තුනී භූතා පංජලිකා පල්ලංකේන නිසීදා. ඒ හැම දෙනම නිශ්ශබ්දව ඇඳිලි බැඳගෙන පංජලිකා ඇඳිලි බැඳගෙන පල්ලංකේන නිසීදන් ඒ පළක් බැඳගෙන ඒ Taman ගේ අසුන් වල වාඩි වෙලා සිටිනවා. යස්සදානි දේවග්ග පල්ලංකං චිස්සති බ්‍රහ්මා සමන්කුමාරෝ යම් දෙවියෙකුගේ ආසනය ඒ සමන්කුමාර දෙවියා කැමති වේද සමන්කුමාර සත්ව දේවස්ස පල්ලංකේ නිසීදිස්සති අන්න ඒ එම දෙවියෙකුගේ ආසනයක ධර්ම රාජ්‍යය ඉඳගත් යස්සකෝපන භන්තේ දේවස්ස භක්මා සමන්කුමාරෝ පල්ලංකේ නිසීදති උලාරං සෝ ලබති දේවෝ වේද පටිලාභං උලාරං සෝ ලබති දේවෝ සෝමනස්ස පටිලාභං යම් දෙවියෙකුගේ ආසනෙහි ඒ සනන් කුමාර රත්නරාජයා ඉඳගනිද්ද එවිට ඒ ඒ ආසනයේ අයිති දෙවියා මහ ප්‍රීතියකට පත් වෙනවා. ඒ වගේම මහ සෝමනස්සයකට පැමිණෙනවා. සේයතාපි බන්තේ රාජා කට්ටියෝ බුද්ධා වසිට්ඨෝ අදුනාවිසිට්ඨෝ රජ්ජේන උලාරන්තෝ ලබති යම්සේනම් මේ ස්වාමීනි මේ ක්ෂත්‍රිය රජ කෙනෙක් තමා උතුණු පලන් අවස්ථාවේදී යම් ප්‍රීතියක් යම් සතුටක් ලබන්නේද ඒ උතුණු පලන් ඇති එක අන්න ඒ වගේ සතුටක් ප්‍රීතියක් ඒ දෙවියාට ලැබෙනවායේ තමන්ගේ ආසනයේ සනන් කුමාර ඉඳගත්තා. සෝමනස්ස පටිලා ඒව මේවකෝ භන්තේ යස්ස දේවස්ස බ්‍රහ්මා සනන් කුමාරෝ පල්ලංකේන සීදති උලාරන්තෝ ලබති දේවෝ වේද පටිලාභං උලාරන්තෝ ලබති දේවෝ සෝමනස්ස පටිලාභ අත භන්තේ බ්‍රහ්මා සනන් කුමාරෝ දේවානං සාරුතිංසානං සම්පසාදං විදිත්වා ඒකල්හි ස්වාමීනි ඒ සමන් කුමාර භක්මයා දෙවියන්ගේ අල්පිසා දෙවියන්ගේ ඒ සතුට ප්‍රීතිය දැනගෙන අන්තරහිතෝ ඉමාහි ගාථාහි අනුමෝදි අන්තරහිතෝ කියන්නේ ඒගේ තමන් නොපෙනී සිට මේ ගාථා වලින් අනුමෝදන් කරනවා නෝදන්ති වත බොහෝ දේවා තාවතිංසා සහින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුධම්මතා. ඒ තෞතිසා දැසි දෙවිවරු සත්‍යය සහිත සහින්දකාටි එක. සත්‍යය සහිත ඒ තෞතිසා දැසි දෙවිවරු ඒකාන්තයෙන්ම නෝදන්ති ප්‍රීති වෙනවයි තථාගතං නමස්සන්තා තථාගතයන් වහන්සේට নমස්කාර කරමි. ධම්මස්සච සුධම්මතා. ධර්මයේද සුධම්මතාව ධර්මයේද මාගේ ධර්මයේ සුධර්මතාව කියන්නේ ධම්ම සුධම්මතා. දැන් මේ පිටු මහල ඇතිනේ බුද්ධ සුබුද්ධතා ධම්ම සුධම්මතා සංඝ සුප්පටිපන්නතා කිය. ඒ බුද්ධ සුබුද්ධතා බුදුරජාණන් වහන්සේගේ විකාන්තේ මනාකොටම බුද්ධ භවය කියන්නේ කියන්නේ ධම්මස්සච්ච සුධම්මක ධර්ම සුධම්මක ලෝකේ ධර්මයේ කියන ඒවා ඕන බොහෝ තිබෙනවනේ මේ ධර්ම තිබෙනවනේ ලෝකේ ඒ ශක්තිය ඇතැම් ඒ ධර්මවල තිබෙනවා. ඒත් ලෝකෝත්තර සත්‍යය ලබා දෙන්නට බෑ. ලෝකෝත්තර සත්‍යයක් ලබා දෙවන ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසායි ඒ නීයානිකා සුදේශ නෛර්යානිකයි මනාකොට දේශිකයි. ඒ ධර්මය තමයි සුධම්මතා කියන මනා ධර්මයක් කියන බව ඇත්තේ. නවේ දේවේච පස්සන්තා වන්නවන්තේ යසස්සිනෝ යසස්සිනේ සුගතස්මින් භක්මචර්යං චරිත්වා නිභාගත ඒ අනන් කුමාර ධර්මයාම කියනවා නවේ දේවේච පස්සන්තා වන්නවන්තේ යසස්සිනේ වර්ණවත් වූ කියන්නේ ශරීරාලංකාරයෙන් යුක්ත වූ යසස්සිනේ කියන්නේ යසසින් යුක්ත වූ පරිවාර සම්පත්තියෙන් යුක්ත නැත්නම් කීර්තියෙන් යුක්ත. යසස කියන ඒ වචනේ ඒ තේරුම් දෙකම තියෙනවා. මෙතන පරිවාර සම්පත්තියෙන් යුක්ත කීර්තියෙන් යුක්ත ඒ දෙවිවරු මොන දෙවිවරුද? නවයේ දේවි. අලුත් දෙවිවරු. අලුත් දෙවිවරු. නවයේ දේවේච පස්සන්ත. අලුත් දෙවිවරු දකින්න කල්හි වර්ණවන්තේ යසස්සිනේ කොහේ ඉඳලා ආපු අයද? සුගතස්මින් භක්මචර්යයක් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සුගතස්මින් කීවේ මේ ශාසනයෙහි නැත්නම් බුදුරජාණන් වහන්සේ වෙත භ්‍රමචර්යයන් චරිත්වා වේදාගත්තේ භ්‍රමචර්යාවෙහි හැසිර එයින් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි මහානදම් පුරලා මහානදම් පුරලා ඒ මෙතනින් චිතව එහි උපන්න ඒ දෙවිවරු රූප සම්පත්තියෙන් හා යසසින් අන්‍ය දෙවිවරුන් අභිභවා සිටිනවා. චරිත්වා චරිත්වාන විභාගතේ තේ අන්‍යේ අතිරෝචಂತಿ. ඔවුන් වූ අන්‍ය දෙවිවරුන්ට වඩා බබලනවා. මොනවයින්ද වන්නේන යසසායම වර්ණයෙන් යසසින් හා ආයුෂේ ශාවකා භූරි පඤ්ඤප්ප විශේෂූපගතා ඉද ඒ බුරිපඤ්ඤ කියන්නේ බුදුරජාණන් වහන්සේටනේ බුරිපඤ්ඤ තථාගත ඒ බුරිපඤ්ඤන් වහන්සේගේ මේ ශ්‍රාවකයෝ විශේෂූපගතයි මහාත මේ දිව්‍යංග උපද පැමුණුනේ විශේෂයකට අනිත්‍යයට වඩා වෙනස් බවකට පත්යි වෙනස් තත්වයකට ඉදන් විස්වාන නන්දන්ති තාවතිංසා සහින්නත මේ කාරණය දැක බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ධර්මචර්යාවෙහි හැතිර ඉන්චුතව මෙහි ඉපද මේ වර්ණයෙන් යසසය ආයු ආදී මෙයින් අන්‍ය දෙවිවරුන්ට වඩා බබලන දෙවිවරුන්ව අලුත් දෙවිවරුන්ව දක්නා වූ ඒ තෞතිසාගත දෙවිවරු සහින්දකා සත්‍යදේවේන්ද්‍රයා සහිත ඉදන් විස්වාන නන්දන් ඒ දැකලා ඔහු සතුටු වෙනවා නන්දන් තථාගතං නමස්සන්තා ධම්මස්සත සුධම්මක ඔහු සතුටු වෙන අතරම බුදුරජාණන් වහන්සේටත් ඒ ධර්මයටත් ඔහු නමස්කාර කරනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ධර්මාන් ධර්ම ප්‍රතිපත්තියෙහි යෙදී මේ මෙහි උපන්න මේ දෙවිවරු අන්‍ය දෙවිවරුන් අභිභවා ආයු වර්ණාදී මේ යුක්තව සිටිනවා ඒ නිසා ඒ ධර්මයට নমස්කාර කිරීමත් ඒ ධර්මයේ දේශක බුදුරජාණන් වහන්සේට নমස්කාර කිරීමත් ඒ දෙවිවරු කරනවා ඉමමත්තං බන්තේ භග්මා සමන් කුමාරෝ අභාසිත ස්වාමීනි ඒ භග්ම සමන් කුමාර භක්මයා මේ අර්ථය එතෙන්දී ප්‍රකාශ කළා. ඉමමත්නම් භන්තේ බ්‍රහ්මනෝ සංකුමාරස්ස භාසතෝ අට්ඨංග සමන්නාගතෝ සරෝභෝති විස්සප්පෝච විඤ්ඤයෝච මංජෝච සවනීයෝච බින්දෝච අවිසාරීච ගම්භීරෝච නින්නාදීච ඒ තමයි කියනවානේ අෂ්ටාංග සමන්වාගත භක්මස්වරය කියලා මේ තුන තුන අහලා තිබෙනවනේ බුදුරජාණන් වහන්සේගේ ශරී මේ ශබ්දය ഘോഷාව මහන්සේගේ හඬ භක්ම ഘോഷය කියලා ඒ භක්ම යෙකුගේ තිබෙන භක්මයෙකු කතා කරන විට ඒ ශබ්දෙහි තිබෙන ස්වභාවය බුදුරජාණන් වහන්සේගේ ශබ්දෙහි තිබෙනවා ඒක අංග 8කින් යුක්තයි කියනක. ඒ අංග 8 තමයි මේ දක්වලා තියෙන්නේ. මං යුච්ච සවනීයෝච්ච නෑ ඉතින් ඉස්සෙල්ලා තුන විස්සප්පෝච්ච විඤ්ඤයෝච්ච මං යුච්ච සවනීයෝච්ච බින්දුච්ච අවිසාරීච්ච ගම්භීරෝච්ච නින්නාදීච්ච ඒක සතරන શબ્දයක් අහන කෙනා තැනත්තාට මේ අර්ථය කාරණය හොඳට වැටහෙන පරිදි කියවෙන શબ્දයක් මේ බොහොම මිහිරි එක සම්දිවිමට හැම දිනාගේම සූදානමක් ඇති වෙන විදිහේ શબ્දයක් බින්දුච නිකන් අර කාකස්වරේ වගේ නිකන් වැටුණු එක නෙමෙයි. හොඳ ශබ්දයක් අවිසාරී කියන්නේ මේ දැන් කතා කරන විට අපට අපි කතා කරන විට පිරිස කොපමණ වුණා අතන් විටක සමහරෙක් කතා කරන විට ඉන්න පිරිසේ පිරිසට ඇහෙන්නේ ළඟ ඉන්න ටික දිනකට ඇහෙනවා ඈත ඉන්න අයට නම් ඇහෙන්නේ නැහැ සමහරු කතා කරනවා තවත් සමහරු කතා කරන විට ඒ මේ සභාවේ ඉන්න පිරිස පමණක් නෙවෙයි සමහර විටක මේ කතාවට කිසිදු සම්බන්ධකමක් නැති පිරිසට වුණා ඇහෙන විදිහට කතා කරනවා. බුදුරජාණන් වහන්සේ කතා කරන විට ඒ පිරිස කොයිතරම් විශාල පිරිසක් වුවත් ඒ පිරිසට ඇහෙන්න කතා කරනවා. ඒ පිරිසෙන් පිට කාටවත් ඇහෙන්නේ නැහැ කතාව. මේ විදිහේ මහන්සියගේ කතාව. දැන් අනේ වගේ ඔගේ ඔය ඒ වචන නේද තියෙන්නේ. බාන්න ඒකේ සිංහල කරලා තියෙන්නේ කොහොමද? මම කියන්නේ අතනින් සුවසේ නික්මෙන වහා අලුත් අලුත් එලිකරන නිහිර වූ කනට සුවය ලබන එකට කැටි වූ අර දෙන්නු කිව්වේ ඒකයි. කැටි ලබන එක. ඒක නොවිතර අවස්නා ගැඹුරු වූ වැවුදෙන මෙසේ කීමේ අනුරාගය. ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ഘോഷාව භක්ම ഘോഷා. ඒ නිසා තමයි ඒ ශබ්දය ඒ ශබ්දය අසන ඇතැම් විටක ත්‍රිසංගත සතුන් පවා. ඔවුන්ට ඒ කියන කාරණය නොවැටුණා. මේ ශබ්දෙහි තිබෙන මිහිරිය තම නිසා ඒ වෙතටම කන් යොමු කරගෙන අසා සිටි. ඒ ඒ ඒබඳු මිහිරි බවක් ඒ ශබ්දෙහි තිබෙනවා. ඒ යථා අවිකාරීච ගම්භීරෝච නින්නාදීච දැන් මේ සනන් කුමාර භඥයාගේ මේ ශබ්දය මේ කියන මේ කතාව කරන විට ඔහුගේ ශබ්දය පිළිබඳවයි මේ කීවේ අංගාපකින් යුක්ත වූ භත්මස්වරයෙන් ඔහු කතා කරන්නේ <clears throat> නින්නාදීච යථා පරිසංකෝපන භන්තේ භක්මා සනන් කුමාරෝ සරේන විඤ්ඤාසේති ඒ සනන් කුමාර භඥයා යම් කිසි පිරිසකට නම් තමාගේ ස්වරයෙන් තමාගේ ශබ්දයෙන් මේ කරුණු දක්වන්නේ කතා කරන්නේ විඤ්ඤාපේති නචස්ස බහිද්ධා පරිසාය ഘോഷෝ නිචරති ඒ ත්‍රිසෙන් පිටට ඒ ඔහුගේ ഘോഷාව පැතිරෙන්නේ නැහැ ඒ ත්‍රිසට පමණ යක්ෂකෝපන භන්තේ එවං අත්ථංග සමන්නාගතෝ සරෝ හෝති සෝ උච්චති ධක්මස්සරෝති ස්වාමීනි මේ අංග අතින් යුක්ත වූ යම් ශබ්දයක් ස්වරයක් වේම ඒක කියන්නේ අංග අතකින් යුක්ත වූ භක්මස්වරයයි කියලා. සෝ විච්ඡති භක්මස්තර. ඒ අංග අතකින් යුක්ත වන්නේ යම් ස්වරයක් ඒක කියනවා භක්මස්තරෝ. අතකෝ බන්තේ දේවා තාවතින් සා භක්නාමං සමන් කුමාරං ඒතද බුච්ච. ස්වාමීනි විට ඒ සෞතිකා දෙවිවරු ඒ සනන් කුමාර භක්මයාට මිසේ කීවා සාදු මහා භක්මේ ඒත දේව මයන් සංඛාය මෝදාම අත්‍ත්‍ය සක්කේන දේවාන මින්දේන තස්ස භගවතු අට යථා බුච්චා වන්නා භාසිකා තේජමයන් සංඛාය මෝදාම බ්‍රහ්ම කීවියර ගාථාවලියක් කියවනේ මේ බ්‍රහ්ම මේ කෞතිසාගත දිවිවරු ඉන්ද්‍රයන් වූ සත දෙවේන්ද්‍රයත් සමග තථාගතයන් වහන්සේට নমස්කාර කරමින් ධර්මයටද සුධර්ම වූ ධර්මයටද নমස්කාර කරමින් සතුටු වෙනවා අලුත් දෙවියන්ව දැකලා තථාගතයන් වහන්සේ සමීපෙහි ධර්මචර්යාවේ හැසිර මෙහි උපන් අලුත් දෙවියන්ගේ ඒ වර්ණීන් හා යකස ආදීන්ගේ අන්‍ය දෙවියන් අභිභවා සිටින දැක සතුටු වෙලා කියලා ඒ අන්න ඒ කාරණේ පිළිබඳව මොවුන් කියනවා සාදු මහා භක්මේ ඒක දේව මයන් සංඛාය නෝදාම් යහපත් යහපති මහා භක්මය මේ ඒතං ඒව ඒත දේව මයන් සංඛාය නෝදාම මෙන්න මේ කාරණය නිසා තමයි අපි සතුටු වන්නේ අත්‍ත්‍ය සක්කේන දේවාම නින්දේන සත්‍ය භගවතු අට යථා බුච්චා වන්න භාසිත ඒ සක්‍ර දේවේන්ද්‍රත්වෙම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඇති සැටි පවත්නා කරුණු අත වර්ණනාවක් ගුණයක් ප්‍රකාශ කළා. හේතමයන් සංකාය නෝදාව. අනේ ඒ ඇතිසැටි ගුණ අටක් පිළිබඳව සත්‍යදේවේන්ද්‍රයා කළ ඒ ගුණ දැනමයි ඒ නිසාමයි අප මේ සතුටු වන්නේ. අතභන්තේ ධක්මා සමන් කුමාරෝ සක්කං දේවානමින්දං ඒතදවෝච්ච සාධු දේවානමින්ද මයන්ති තස්ස භගවතු අට යතාදුච්චේ වන්නේ සුනේයාම ඒවං මහා භග්නේති කෝපන්තේ සක්කෝ දේවානමින්දෝ ධක්මනෝ සමන් කුමාරස්ස භගවතු අට යතාදුච්චේ වන්නේ වෛරුදාසා ඉතින් සමන් කුමාර සතරදේවේන්ද්‍රයාට කියනවා ඒ දේවේන්ද්‍රය අපත් කැමති ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ಗುಣ අප අසන්නට අපට කියන්නේ ඉතින් එතෙන්දී සත්‍රදේවේන්ද්‍රය ඒ ಗುಣ එලෙසම කිව්වා සංකින් මඤ්ඤති මඤ්ඤති භවන් මහා භක්මා යාවන්ත සෝ භගවා බහුජන හිතාය පටිපන්නෝ බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන ඒවන් බහුජන හිතාය පටිපන්නං බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තායිතාය සුඛාය දේව මනුස්සාන ඉනිනාපි අංගේන සමන්නාගතං සත්‍ථාරං මේව අතීතංසේ සමනුපස්සාමන පනීතරහි අඤ්ඤත්‍ර තේන භගවත ඒ ඒ කරුණු අටම ඒ කියනවා ස්වාක්ඛාපෝ කෝපන තේන භගවතෝ ධම්මෝ සම්දික්ඛිකෝ අකාලිකෝ ඒහි පප්පිකෝ උපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි එවං ඕපනයිකස්ස ධම්මස්ස දීසේතරං විනාපි අංගේන සමන්නාගතං සත්තාරක් මේවා අතීතං සිය සමනුකප්පාව නපනේ තරවි අඤ්ඤප්‍රකේන බුදුල බුදුරේ බුදුරජාණන් වහන්සේ බෞද්ධයන් හිතය සුඛය ලෝකාට අනුකම්පා පිණිස දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස මේ මේ ක්‍රියා කළ එබඳු ශාස්ත්‍රූවරේ අතීතයේද නූයේ වර්තමානයේද නොවේ ඒ භාග්‍යවතුන් වහන්සේ හැර ඒ විදිහට උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ ස්වාකාත සම්දික්ඛික අකාලිකේහි පස්සිකෝ උපනයික පච්චත්තං වේදිතබ්බුනුයි කියන ඒ ගුණයන්ගෙන් යුක්ත වූ ඒ හිම ධර්මයක් දේශනා කරන ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතයේදී නූයේ වර්තමානයේද නැත්තේ මේ භාග්‍යවතුන් වහන්සේ අර ඉදන් කුසලම්ති කෝපන තේන භගවතා සුපඤ්ඤප්පන් බුදුරජාණන් වහන්සේ මනාකොටම වදාළයි දැක්ුවයි මේ කුසල්ය ඉදන් අකුසලම් මේ අකුසල්ය ඉදන් සාවජ්ජන් ඉදන් අනවජ්ජන් මේ වැරදි සහිතයි මේ නිවැරදි ඉදන් සේවිතබ්බන් ඉදන් නැසේවිතබ්බන් මේ සේවනය කළ යුතුයි මේ සේවනය නොකළ යුතුයි ඉදන් හීනං ඉදන් සම්මිතං. මේ හීන ධර්මයත් මේ ප්‍රණීතය. ඉදන් කම්ම සුක්ඛ සප්පටි භාගං. මේ කළු සුදු කියන ඒ ස්වභාවයන්ට සමාන වූ ධර්මයෝය කියලා උන්වහන්සේ මනාකොටම සුපඤ්ඤත්ත මනාකොටම දේශනා කළා. කමවිල. ඒ ඉද ඒවන් කුසලා කුසලං කාවජ්ජාන වජ්ජ සේවිතබ්බා සේවිතබ්බ තීන ප්‍රණීත කන්නසුත්ක සප්පටිභාගානං ධර්මානං පඤ්ඤාපේතාරං ඉමිනාපි අම්මං අංගේන සමන්නාගතං පක්කාරං ඉතින් මේ විදිහට කුසල කුසල සාවජ්ජාන වජ්ජ හීන සේවිතබ්බා සේවිතබ්බ හීන ප්‍රණීත කන්නසුත්ක සප්පටිභාග කියන මේ ධර්මයන් ප්‍රකාශ කරන මේ අංගයෙන් යුක්ත ශාස්ත්‍රවරේ අතීතයේදී වූයේ අනාගතයේ වර්තමානයේදී මේ භාග්‍යවතුන් වහන්සේ හැර නැක්කේය. සුභඥත්තා කෝපන තේන භගවතා සාවකාන නිබ්බානගාමිනී ප්‍රතිපදා. නිර්වාණගාමිනී ප්‍රතිපදාව භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මනාවටම දක්වන ලබසේක ඒ ඒ නිර්වාණගාමිනී ප්‍රතිපදාවක් නිර්වාණයක් කියන මේ දෙක මනාවටම සසබේ හොඳට ගැලපෙනවා සේයතාපි නාම ගංගෝදකං යමුනෝදකේන සංසන්දති සමේති. ගංගා ජලයයි යමුනා ජලයයි කියන මේ දෙක එකට මේ සතමෙන්නේ යම්සේද ඒ වගේ හේරමේ සුපන්නක්කා කියන භගවතා සාවකාම නිදාන ගාමිනී ප්‍රතිපදා. ඒ මේ කියන අංගයෙන් දෙලිස්ස වූ ශාස්ත්‍රීයන් ශාස්ත්‍රීය වහන්සේ නමක් අතීතයේදී නියුයේය වර්තමානයේදී මේ භාග්‍යවතුන් වහන්සේ රැඳෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේට අබිනික්කන්නෝ කෝකන තථාගතෝ ලාභු අබිනික්කන්නෝ සිලෝකෝ යාවමඤ්ඤේ කත්ත්‍යා සම්පියායමාන රූපා විහරಂತಿ විගත මදු කෝකනසෝ භගවා ආහාරං ආහාරේ ඒවං විගත මදං ආහාරං ආහාරයමානං ඉමිනාපි අංගේන සමන්නාගතං සත්තාරං නේවාතීතං සේ ඉතින් ඒ එතන දක්වන්නේ බුදුරජාණන් වහන්සේට ලාභ ලැබෙන චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස කියන මේ සිව්පසේ ඒ වගේම වහන්සේට කොයිතරම් සිලෝක කියන්නේ වහන්සේට කොයිතරම් වර්ණනාව ප්‍රශංසා කොයිතරම් දැන් එහෙම ලාභ ලැබෙන විට ප්‍රශංසා ලැබෙන විට බුදුරජාණන් වහන්සේ දෙක ඒ ලාභ සක්කාර සිලෝක කියන ඒවා බොහොම භයානක ලෙස සැලකන්නට වික්ෂුන් වහන්සේලාට උගන්වලා තියෙනවා. මොකද ඒ මහත් විනාශය පවා ගෙන දෙන්නට පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේට ඒවා ලැබීම හේතු කොටගෙන උන්වහන්සේ ඒ මත්වන්නේ නැහැ. දැන් ඒවා ලැබෙනකොට සිදුවන්නේ කොහොමද? මත් වීම. මත් වීම සමහර විටක තම කලින් දැක්කාය, තම කලින් දන්නා අඳුරනාය අඳුරන්නේ නැති අය හැටියට ඉස්තිටින්නේ. <laughs> නේ? ඒ තේන්නේ නැහැ. යනකොට උඩ බලාගෙන යන්නේ. යන්නේ. ඒ මදෙන් මත් වෙන විගත මතු බුදුරජාණන් වහන්සේ විගතම බයි අපි එතන සිතාන දවසේ කියමු ඒ